චත්තින් සතිමෝ පරිච්ඡේදෝ 36 වෙනි පරිච්ඡේදය තයෝ දස රාජාකෝ රජවරු දහසුන් තෙනගේ පාලනය මහල්ලනාගච්ඡේන පුත්ත බාතික තිස්සකෝ චතු වේසති වස්සානේ ලංකා රාජ්‍යමකාරයේ මහල්ලක නාග රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජුරුවන්ගේ පුත්‍රයා වන බාතක තිස්ස රජුරුව 24 වසරයක් ලංකා රාජ්‍ය පාලනය කළා මහා විහාරේ පකරං කරපේස සමන්තතෝ ගවරතිස්ස විහාරං සකරයත්වා මහපති මහා විහාරයේ කටේටම ප්‍රාකාරයක් කෙරෙව්වා ඒ බාතික තිස්ස රජුරුව ගවරතිස්ස විහාරයත් කෙරෙව්වා මහාගාමනිකං වපින් විහාරස්ස දාසිච විහාරංච අකාරේසේ බාතිය තිස්ස නාමකං මහා ගාමනේ වාපි වවත් කරවා ඒ විහාරයට දුන්නා බාතික තිස්ස නමින්ම විහාරයකොත් කෙරෙව්වා කාරේසු පෝසතාගාරං තෝපරාමේ මනෝරමේ රන්ද කණ්ඩක වාපින්ච කාරපේසිමයිපති තූපාරාම විහාරයේ මනරං උපෝසතාගාරයක් කෙරෙව්වා රජ්ජුරුව රන්ද කණ්ඩක නම් වැවත් කෙරෙව්වා සත්තේ සුමුදු චිත්තසෝ සංගම්මෙති බගාරවෝ කුබතෝ සංඝේ මහීපාලෝ මහදානම් පවත්ත බාතික තිස්ස රජුව සත්වයන් කෙරෙහි මුරුදු සිතින් යොත්තයි සංඝයා වහන්සේ කෙරෙහි තියුණු ගෞරවයෙන් යුක්තයි. රජ්ජුරුවෝ භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාටම මහදම් පැවැත්තුවා. බාතික තිස්සච්චයන තස්ස කනිට්ට තිස්සකෝ අට්ඨවේශ සමාරජ්ජං ලංකාදීපේ ආකාරයේ බාතික තිස්ස රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මල්ලීවන කනිට්ටකතිස්ස රජුරුව 28 අවුරුද්දක් ලංකාවේ රාජ්‍ය පාලනය කළා. භූතාරාම මහානාගත් රස්මෙන් සෝපසේදිය කාරේසි රතන පාසාදං අබය ගිරෙම්මේ සාදුකං ඒ කනිට්ටක තිස්ස රජුරුව භූතාරාමයේ මහා නාග තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදිලා අභයගිරියේ යහපත් ආකාරයෙන් රත්න ප්‍රාසාදයක් කෙරෙව්වා. අභයගිරෙම් මේ පාකාරං මහා පරිවේනමේවච කාරේසි මනිසෝ මව්ව මහා පරිවේනමේවච අභයගිරි විහාරයේ ප්‍රාකාරයත් මහා පිරිවෙනත් මනසෝම විහාරයේ මහා පිරිවෙනත් කෙරෙව්වා. තත්තේව චේතිය කරං අම්බත්තලේ තතේවච කාරේසි පටිසංකාරං නාගදීපේ ගරේපන ඒ මනිසෝම විහාරයේම චේතිය ගරේකුත් කෙරෙව්වා ඒ වගේම අම්බස්තල විහාරයේ චේතියගරයක් කෙරෙව්වා. නාගදීපයේ විහාරගේ අලුත් වැඩියා කෙරෙව්වා. මහා විහාර සේමන්සෝ මද්දිත්වා තත්කාරේ කුක්කුටගිරි පරිවේන පන්තිං සක්කච්ච භූපති ඒ රාජ්‍ය රූප මහා විහාර සීමාව මැඩගෙන එතන කුක්කටගිරි විහාරයේහි පිරිවෙන් පෙළ සකස් කොට කෙරෙව්වා මහා විහාරේ කාරේ සිද්වා දස මනුජාතිපෝ මහා චතුරස්ස පාසාදේ දසනයෝ මනෝරමේ රජ්ජරුව මහා විහාරේ දර්ශනීය වූ මරරම් සතර ප්‍රාසාද 12ක් කෙරෙව්වා. දක්කින විහාර තෝපම්මේ කංචු කංචකරය භත්තසාලං මහා මේඝ වන සීමංච මධ්‍ය දකුණු වෙහෙරෙහි ස්තූපයට කංචුකයක් කෙරෙව්වා මහා මේඝ වන උද්‍යානයේ මහා විහාර සීමාව බඳවා එම සීමාව ඇතුළට දක්ෂින විහාරයේ දානශාලාවක් කෙරෙව්වා. මහා විහාර පාකාරං පසතෝ අපනීයසෝ මග්ගන් දක්කින විහාර ගාමි මග්ගං චාපි ආකාරේ රජ්ජුරුව මහා විහාරයේ ප්‍රාකාරයෙන් පැත්තක් ඉවත් කරවා දක්ෂින විහාරයට යන්ට මාර්ගයක් කෙරෙව්වා භූතාරාම විහාරංච රාම ගෝනකමේවච තතේව නන්ද තිස්සස්ස ආරාමංච අකාර භූතාරාම විහාරයත් රාමක විහාරය අසල රාම ගෝනක විහාරයත් නන්දිතිස්ස ආරාමයක් කෙරෙව්වා පාචේනතෝ අනුලතිස්ස පබ්බතං ගංගරාජියං නියලතිස්සාර මංච පිලට්ටික විහාරකං අනුරාධපුරයට නැගෙනහිරින් ගංගා රාජ්‍යයෙහි අනුලතිස්ස විහාරයත් නියලතිස්ස පබ්බතාරාම විහාරයත් පිලට්ටි විහාරයත් කෙරෙව්වා බාජ මහා විහරංචකාරේසි මනෝජාතිපෝ සෝයේවති සුඨානේසු කාරේසු පොසතාලං ඒ වගේම රජුරුව රාජමහා විහාරයත් කෙරෙව්වා ඒ රජුරුවම විහාර තුනක උපෝසථාගාරයත් කෙරෙව්වා කල්යානික විහාරේච මණ්ඩලගිරිකේ තථා දුබලවා පිතිස්සවේ විහාරේසු ඉමේසුච කැලණි විහාරයේ මණ්ඩලගිරි විහාරයේ දුබලවා පිතිස්ස විහාරයේ යන මේ විහාර තුලේ තමයි උපෝසථාගාරයන් කෙරෙව්වේ කනෙට්ට තිස්සච්චයන තස්ස පුත්තෝ අකාරේ රජ්ජන්දේව වස්සානි චූලනාගති විස්සුතෝ කනෙට්ට තිස්ස රජ්ජරුවන්ගේ ඇවෑමෙන් ඒ රජ්ජරුවන්ගේ පුත්‍ර වූ කුජ්ජනාග නමින් ප්‍රසිද්ධව සිටි රජ්ජරුවෝ දෙවර්ෂයක් පමණ රාජ්‍ය කළා චූලනාග කනිට්ටෝතු රජ්ජංගාතිය බාතිකං ඒක වස්සං කුඩනාගෝ රජ්ජං ලංකාය කරයි කුජනාග රජ්ජරුවන්ගේ මල්ලි තමන්ගේ සොයුරු රජ්ජරුවන් මරවා කුඩනාග නමින් එක් කවුරුදක් ලංකා රාජ්‍ය කළා මහා පේලංච වද්දේසේක නාලික චාතක බිකු සතානං පංචන්නං අබොචින්නං මහේපති ඒ රාජ්‍යරෝ එක නැලියක් පමණක් ආහාරයට ලැබුණු සාගතයේදී මහා පාළී නම් දානශාලාවෙත් දානේ වැරද්දුවේ නැහැ 500ක් වික්ෂුන් වහන්සේලාට නිතර දන් දුන්නා. කුඩනාගස්සරඤ්ඤාතු දේවියා බතුකෝ තදා සේනාපති සිරිනා ගෝචරෝත්වාන රාජිනා ඒ කාලේ කුංචනාග රජුරුවන්ගේ දේවියගේ සහෝදරයෙක් වන සිරිනාග සෙන්පති රජුරවන්ට විරුද්ධව කැරලි ගසන්නෙක් වුණා. බලවාහන සංපන්නෝ ආගම්ම නගරන්තිකං රාජපලේන යොජ්ජන්තෝ කුඩනාගං මහේපතෙන් පලාපෙත්වා ලද්ද ජයෝ අනුරාධපුරේ වරේ ලංකාරජ්‍යම කරසේ වස්සනේ කුණ වේසත ඔහු බලසේනා රැස් කරගෙන නගරයට ඇවිදින් රජුරුවන්ගේ සේනාව සමග යුද්ධ කළා. ඒ යුද්ධයේදී කුංචනාග රජුරුවන් පළවා හැරියා. තවන්ට ජය ලැබුණා. උතුම් අනුරාධපුරයේ 19 වසරයක් ලංකා රාජ්‍ය පාලනය කළා. මහාතූපවර චත්තංකාරා පෙත්වාන භූපතේ සුවන්න කම්මංකාරස දස්සනයන් මනෝරමං ශ්‍රීනාග රජුරෝ මහාසෑයට චත්‍රයක් කෙරෙව්වා එය දර්ශනීය ලෙස මනරම් ලෙස රත්තරණින් කැටයම් කෙරෙව්වා කාරේසිනෝහපාසදං සංකිත්තං පංච භූමකං මහා බෝධි චතුද්වාර සෝපනං පුනකාර ලෝවා මහා ප්‍රාසාදය මහල් පහකට කෙටි කරලා කෙරෙව්වා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මළුවට ගොඩ වෙන සතර දොරටුවේ පරණ පරිපෙල්ල ඉවත් කරවා අලුතෙන් කෙරෙව්වා. කාරත්වා චත්තපාසදං මහේ පූජමකාරය කුලම්බනංච දීපස්මෙන් වෙසජ්ජ සදයාපරෝ චත්ත ප්‍රාසාදයේ පිළිබඳව පූජෝත්සවයේදී මහා පූජාවක් කළා දයාවෙන් යුක්ත රජුරුවෝ ලංකා වාසීන්ගේ අයකල කුලම්බන නම් බද්දෙන් ඔවුන්ව නිදහස් කළා. සිරේනා ගච්ඡේ තස්ස පුත්තෝ තිස්සෝ අකාරේ රජ්ජන් දස වස්සනේ ධම්මමෝවර කෝවිද සිරිනාග රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජුරුවන්ගේ පුත්‍රයා වන තිස්ස කුමාරයා රජබවට පත් වෙලා අවුරුදු 22ක් රජකම් කළා. ඒ රජුරුව නඩුහබ ආදිය ව්‍යවහාරයට අනුව ධර්මානුකූලව තීන්දුව දීමට දක්ෂයි. තපේසිසෝ වෝහාරං හිංසාමුත්තං තයෝයිද වෝහාරක තිස්ස රාජා ඉති නාමං තතෝ අහෝ ඒ රජ්ජුරුවෝ තමන්ගේ ධර්ම ව්‍යවහාරය නිසා ධර්ම ව්‍යවහාරය හිංසා පීඩා වලින් තොරව පැවැත්තුවා. ඒ කාරණේ නිසා මේ රජ්ජුරුවන්ට වෝහාරික තිස්ස රජ්ජුරුවෝ යන නාමය ඇති වුණා. කම්බුගාමක වාසිස්ස දේවත් රස්ස සම්තිකේ ධම්මං සොත්වා පටිකම්මං පංචවසේ අකාර වෝහාරික තිස්ස රජුරෝ කප්පුක ගම්වැසි දේවතරුන්ගෙන් බණ අහලා පංචමහා ආවාසවල ගිලනුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ගිලන් වැඩු පිහිටෙව්වා මහා තිස්ස තේ රස අනුරාරාම වාසිනෝ මසන්නෝ මුචල පට්ඨනේ දාන වට්ටමකාර අනුරා රාම වාසී මහාතිස්ස තෙරුන් වහන්සේට පැහැදිලා මහතොට වෙරලා ආසන්නේ මුචේල නැවතොටේ ලෝහයෙන් කළ නැවක් තබලා එහි දන් වැටක් පිහිටෙව්වා තිස්ස රාජ මණ්ඩ පංච මහා විහාරදයේ පිසෝ මහා බෝධි කරේ පාචී ලෝහ රූප ද්වයම් පෙච තිස්ස රාජ මණ්ඩපයත් මහා විහාර දෙකෙත් මහා බෝධි කරේත් නැගෙනහිර ලෝහ රූප දෙකක් කෙරෙව්වා සත් පන්නේක පාසාදං කාරත්වා සුඛ වාසකං මාසේ මාසේ සහස්සංසෝ මහා විහාරස්ස දාපල් සත්පන්නක නම් සැප වාසය ඇති ප්‍රාසාදය කරවා මාසයක් පාසා ඒ මහා විහාරයට සිවුරු රෙදි දහස බැගින් පූජා කළා අබය ගිරි විහාරේ දක්කින මූල සෞහයේ මරිචවත්ති විහාරම්මේ කුලාලෙතිස්සවය අබේගිරි විහාරයෙත් දකුණු චූලාවාස විහාරයෙත් මිරිසවැටි විහාරයෙත් කුලාලතිස්ස විහාරයෙත් මහියංගන විහාරම්මේ මහාගාමක සෞහයේ මහානාගතිස්සවහම්මේ පතා කල්ලා නිකෞහය මහියංගන විහාරයේ මාගම මහානාග විහාරයේ නාගදීපයේ තිස්ස විහාරයේ ඒ වගේම කැලණි විහාරයේ නිති අට්ඨසුතෝ පේසු චත්ත කම්මානිකරේ මූලනාගසේනාපති විහාරේ දක්කිනේ තත මරෙච වට්ටි විහාරම්මේ පුත්ත භාගවේ තත ඉස්සර සමනව අම්මේ තිස්සවේ නාගදීපකේ ඉති චස්සු විහාරේසු පකරංචකාරේ කාරේසු පෝසතාගාරං අනුරාරාම සෞහයේ යන තැන්වල පිහිටි ස්තූපටෙහි චත්‍ර පිහිටුවීම කෙරෙව්වා ඒ වගේම මූල නාග සේනාපති විහාරයේ දක්ෂින විහාරයේ මිරිසවැටි විහාරයේ පුත්ත භාග විහාරයේ ඉසුරු මුනි විහාරයේ නාගදීපයේ තිස්ස විහාරයේ යන මේ විහාර සයේ ප්‍රාකාර කෙරෙව්වා අනුරාරාම විහාරයේ උපෝසථාගාරය කෙරෙව්වා අරිය වංශ කතාට නිලංකාදීපේ කිලේපිච දාන වට්ටන්තපපේසි සද්ධම්මේ ගාරවේනසෝ ඒ වෝහාරික තිස්ස රජුරෝ සද්ධර්ම ගෞරවයෙන් මුළු ලංකාවේම අරිය වංශ දේශනාව කියවන තැන්වල දන් වැට පිහිටෙව්වා තීනේ සතසස්සනේ දත්වාන මනෝජාදීපෝ ඉනතෝ සයනේ බිකු මෝචේසි ශාසනප්පියෝ බුද්ධ ශාසනයට ප්‍රියකලේ වෝහාරක තිස්ස රජුරුව කහවන 3 ලක්ෂයක් ගෙවලා ණයවරෙන් සිටිය භික්ෂූන්ව ඒ ණයෙන් නිදහස් කෙරෙව්වා මහා වේසාක පූජං සෝකාරත්වා දීපවාසනං සබ්බේ සංඝේව වික්ඛුණං තිචීවර මදාපේ රාජ්‍යරෝ වෙසක් උත්සව කරවලා ලංකා වාසී සියලු භික්ෂූන් වහන්සේට තුන් සිවුරු පූජා කෙරෙව්වා වේතුල්ල වාදං මද්දෙත්වා කාරෙත්වා පාපනිගං කපිලේන අමච්චේන සාසනං ගෝතේතසෝ කපිලනම් ඇමතියා ලවා වෛතුල්ල වාදය නැමැති අධර්මයේ මර්ධනය කරලා එය පිළිගත් පාපී වික්ෂූන්ට දඬුවම් පමනවා බුදු සසුන වැවලෙව්වා විස්සතෝ භයනා ගෝති කනිට්ඨ තස්ස රාජිනෝ දේවියා තස්ස සංසත්ත ඥාතෝ බීතෝ සභාතරා අබේනාග නමින් ප්‍රසිද්ධව සිටි වෝහාරික තිස්ස රජුරුවන්ගේ මල්ලි රජුරුවන්ගේ බිසව සමග අයථා සම්බන්ධයක් පවත්වන බව දැනගන්ට ලැබුණා සහෝදර රජුරුවන්ගෙන් ලැබෙන්න පුළුවන් රාජ දණ්ඩණයට බයෙන් පලායෙත්වා පල්ලතිත්තං ගන්්වාන සහසේවකෝ කුන්දෝ වියමාතුලස්ස හත්ත පාදංච තේදයේ තමන්ගේ සේවකයනු සමග බල්ලතිත්ත නම් තොටට පලා ගියා අබේනාග කුමාරයා රහසේ සුබදේව නැමැති මාමණ්ඩියගේ අත්පා කප්පවලා ඒ කෝපයටපත් රජ්ජුරුවෝ කළ දෙයක් ඇරියට ප්‍රසිද්ධ කෙරෙව්වා. රාජිනෝ රට්ඨ බේදත්තං තපෙත්වානං දේවතං සුනකෝපමං දස්සයත්වා ගයත්වා නසේ නෙද්දකේ තත්තේව නාවං ආරුය පරතේරමගාසයං සුබදේවෝ මාතුලෝති උපගම්ම මහේපතේ සුහදෝ විය උත්වාන තස්මෙන් රට්ඨම බින්දෙසෝ අබයෝ තංජන අත්තං ගෝතං එද විසජ්ජයි රජ්ජරුවන් සමග රටවාසීන් බෙදුවන්ට තමම්ම හොරෙන් අත්පා කප්පවාපු මාමාව මිනිසුන්ට ප්‍රදර්ශනය කරවා ඊට පස්සේ තමන් සමග පස්සෙන් එන සුනකයෙකුට විද්දා ඌට ළඟට කතා කළාම නගුට සොලවමින් ආවා මේ සුනකයා හා සමානව මා කෙරේ ඇලුම් ඇති අය මා සමග එන්න ඕනෑ කියලා තමා සමග එන්න ඉදිරිපත් වූ අහිංසක පිරිසත් අරගෙන අත්පා කැප්ප වූ සුබදේව මාමාව එතනම තියලා Taman නැව් නැගලා පිට රට ගියා. සුබදේව මාමා රජුරුවන් ළඟට ගිහින් රජ්ජුරුවන්ට හිතවත් කෙනෙකුගේ වේශයෙන් වාසය කරලා රට වාසීන්ව රජ්ජුරුවන් කෙරේ බිඳෙව්වා. පිටරට ගිය අබේනාගයා එහි ඇත්ත නැත්ත දැනගැනීම පිණිස මෙහාට දූතයන් ඇව්වා. තන්දෙස්වා පුගරුකං සෝ සමන්ත කුන්තනාලියා පරිබ්බමන්තෝ මද්දෙත්වා කତ୍වා දුබ්බල මූලකං බාහුනායේව පාතෙත්වා තද්දෙත්වා තං පලපේ දූතෝ ගන්්වා බයස්සතං පවත්තෙන් පවේදේ සුබදේව මාමා රටින් එවපු දූතයාව දැකලා පුවක්ගසේ වටේ කුන්තයේ මිටින් ආරලා මුල් දුරවල කළා එය තමාගේ අත් දෙකෙන්ම බිමට පෙරලා දූතයාට තර්ජනය කරලා එලවගත්තා එතකොට දූතයා ගෙහින් අබේ කුමාරයාට ඒ කාරණාව සැලකලා ඤත්වා ප්‍රයෝත දමිලේ ආදාය බහුකේ තතෝ නගරන්තික මාගංච බාතරා සයොජ්ජතං මේ දනගත් අබේනාග බොහෝ දෙමළ හේවායන් කුලියට රැගෙන අනුරාධපුර නගරයට ඇවිත් තම සොයුරු තිස්ස රජුරුවන් සමග යුද්ධ කළා තඤ්ඤත්වාන පලායත්වාං අස්සමාරුය දේවියා මලයන් අගමාරාජා තංකනිට්ටෝනු බන්දිය තමන් පරදින බව දැනගත් රජ්ජුරුව දේවියත් අසුපිටේ තබාගෙන කඳු රටට පලා ගියා මල්ලේවන අබේනාග රජ්ජුරුවන් පසුපස හඹා ගියා රාජාමලයේ අන්තා දේවි මාදායනාගතෝ කාරේසි නගරේ රග්ගං අටවසානි භූපතේ කඳු රටේදී රජ්ජරුවන්ව මරහ දේවියත් රැගෙන ආවා අබේනාග රජ්ජුරුව අනුරාධපුර නගරයේ ශේෂත් නංවා අට අවුරුද්දක් රජකම් කළා පාසාන වේදෙන් කාරේසි මහා බෝධි සමන්තතෝ ලෝහ පාසාදංගනම් මෙරාගා මණ්ඩපමේවච ඒ රජුරු මහා බෝධිය වටා ගල් වේදිකාව කෙරෙව්වා ලෝවා මහා ප්‍රාසාදයේ මිදුලේ මණ්ඩපයක් කෙරෙව්වා දේහි සත සහස්සයන කවත්තානි ගාහිය දීපම්මි බික්කු සංගස්ස වත දාන මදාසිසෝ කහවණු ලක්ෂ දෙකකින් නොඑක් වස්ත්‍ර ගෙන්වා ලංකාවේ භික්ෂු සංඝයාට වස්ත්‍ර දානයක් දුන්නා අබයස්සච්චය බාතු තිස්සස තස්ස අත්‍රජෝ ද්වේවසාන සිරේනාගෝ ලංකා රජ්‍යමකරේ අබේ නාග රජ්ජරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ සහෝදරව සිටි වෝහාරික තිස්ස රජ්ජරුවන්ගේ පුත්‍රයා සිරිනාග නමින් දෙවර්ෂයක් ලංකා රාජ්‍ය කළා. පටිසංකරිය පාකාරං මහා බෝධි සමන්තතෝ මහා බෝධි ගරස්සේව සෝයේව වාලිකාතලේ ඒ රජ්ජුරුව මහා බෝධිය වටා ඇති ප්‍රාකාරය අලුත් වැඩියා කළා. ඒ රජ්ජුරුවම මහා බෝධිගරයේ වැලිතලාවේ පිහිටි මුචේල රුක්ක පරතෝ හංස වට්ටං මනෝරමං මහන්තං මණ්ඩපං චේවකාරාපේසි මහීපති මෙදෙල්ල ගසට එපිටින් දකුණු පැත්තට වෙන්ට මනරං හංසපේලියක් කෙරෙව්වා ඒ රජුරු විශාල මණ්ඩපයකුත් කෙරෙව්වා විජය කුමාරකෝ නාම සිරිනාගස අත්‍රජෝ පිතුනෝ අච්චේ රංගං ඒක වස්ස මකරේ සිරිනාග රජුරුවන්ගේ පුත්‍රයා වූ විජය කුමාරයා පිය රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ එක් වරසයක් රජකම් කළා ලම්බ කන්නාතයෝ ආසොං සහතා මහියංගනේ සංගතිසෝ සංග බෝධි තතියෝ ගෝඨකාභයෝ ලම්බකන්න වංශකයෝ තුන්දෙනෙක් මහියංගනේ සිට අනුරාධපුරයට ආවා සංගතිස්ස සංඝ බෝධි සහ තුන්වැනියා ගෝඨාභය නමින් ඔවුන් හැඳින්වුණා තේතිස්සවාපි මරියාද ගතෝ අන්දෝ විචක්කනෝ රාජපට්ටාන මායන්තේ පද සද්දේන අබ්‍රවී තිසාවවේ යුරමතින් ඔවුන් රාජ උපස්ථානයට යද්දී එතන සිටියේ දක්ෂ වූ අන්ධ පුද්ගලයේ ඒ කුමාරවරුන්ගේ පාතබන හඬ අසාගෙන ඉඳලා මේ පැවසුවා පඨවි සාමිනෝ හේතේ තයෝ වහති භූයිතේ තං සොත්වාබයෝ පච්චා යන්තෝ පුච්චි පුනාහසෝ පොළවට ස්වාමියෝ තුන් දෙනෙකුව මේ පොළව උසලාගෙන ඉන්නවා කියලා ඒ ඇසුණු පිටිපස්සෙන් යන ගෝඨාභය කුමාරයා ඔහු ළඟට ගිහින් නැවතත් ඒ කාරණේ ඇසුවා කස්සවංසෝ තස්ස තේතේ පුන පුච්චිතමේවසෝ පච්චිමස්සතිසෝ ආහතං සොත්වා ද්වේසෝ අගා කාගේ වංශයේද පවතින්නේ කියලා ඊළඟට ඇහුවා අන්තිමට යන කුමාරයාගේ වංශය පවතිනවාය කියා ඔහු කිව්වා එයත් අසාගෙන ගෝඨාභය කුමාරයා අනිත් දෙන්නත් සමග ගියා. තේ පුරං පවිසෙත්වාන තයෝ රඤ්ඤෝති වල්ලබා රාජකිච්ඡානිසා දෙන්තා වසන්තා රාජසන්තිකේ ඔවුන් නගරයට ගෙහින් රජුරවන්ට ඊටමත් ලැබිය රාජකාරයේ කරමින් රජුරවන් ළඟින්ම වාසය කළා හන්තා විජයරාජානං රාජගේ අම්මේකතෝ සේනාපතින් සංගතිසං දුවේ රජ්‍ය බිසේචයං ඔවුන් එකතු වෙලා විජය රජුරුවන්ව රජ ගෙදරදීම මැරුවා සංඝබෝධි ගෝඨාභය කුමාරවරු එකතු වෙලා සෙන්පති සංඝතිස්සව රාජ්‍ය අභිෂේක කළා. එවං සෝ අභිසිතෝව අනුරාධ පුරුත්තමේ රාජ්‍යං චත්තාරි වස්සානි සංඝතිස්සෝ අකාරේ ඔය විදියට අභිෂේක ලැබූ සංඝතිස්ස රජුරෝ උතුම් අනුරාධපුරයේ සතර අවුරුද්දක් රජකම් කළා. මහාතෝ පම්මේ චත්තංච හේම කම්මංච කාරේ විසුන් සත සහස්සග්ගේ චතුරෝච මහාමනේ මජ්ජේ චතුන්නං සූර්යානන්තපපේසි මහේපති තෝපස්ස මුද්දනේ තතා නග්ගං වජිර චොම්බටං සංගතිස්ස රජුරෝ මහා සෑය චත්‍රයත් එහි රම් කැටයන් කරවීමත් කෙරෙව්වා කහවණු ලක්ෂයක් වටිනා මහා මැණික් සතරක් දේවතා කොටුවේ සතර පැත්තේ පිහිටි සූර්ය මණ්ඩලයේ මැද්දෙන් සවි කෙරෙව්වා මහා සෑය මුදුනේ ඒ විදියටම වටිනා දියවන්තේ දරණුවක් සවි කළා. සෝචත්ත මහ පූජාය සංගස්ස මනෝජාදීපෝ චත්තාලේස සහස්සස්ස චේවර මදාපේ සංගතිස්ස රජුරෝ ඒ මහා චත්‍ර පූජා උත්සවයේදී 40000ක් සංඝයා වහන්සේට සිවුරු හය බැගින් පූජා කළා. තං මහා දේවතේරේන දාමගල්ලක වාසිනෝ දේශිතං කන්දකේ සුත්තං යාගානි සංසදීපනං සුත්වා පසන්නෝ සංගස්ස ආගුදාන මදාපේ නගරස්ස චතුද්වාර සක්කච්ඡංචේව සාදුච දාමගල්ලක වාසී මහදේව තෙරුන් වහන්සේ කන්දකේ ඇතුළත් අන්දක වින්ද සූත්‍රයේ ඇති කැඳ දානීය අනුසස් ගැන වදාළ දෙසුමට කවන් දීලා පැහැදුනා වූ රජුරෝ සංඝයා උදෙසත් කැඳ දානය පූජා කළා නගරේ දොරටු සතරෙත් හොඳින් සකස් කරවා යහපත් අවරෙන් කැඳ දාණය දුන්නා. සෝ අන්තරන්තරේ රාගා ජම්බුපකානිකාදිතං සහෝරෝදෝ සහ මච්චෝ අගාපාචේන දීපකං ඒ රජ්ජුරුව මහතොට පටුණෙන් එහා මොහොතෙන් වටවේගිය පාචේන දෙවයින්ට අන්තපුර ස්තේන් සමගත් ඇමතියන් සමගත් ඉදුණු දමගිරි කන්ට වරින් වර යනවා. උපන්දු තස්ස ගමනේ manussා පාචිවාසිනෝ විසම්පලේසු යෝගේසුං රාජබොජ්ජාය ජම්බුයා රජ්ජුරුවන්ගේ ගමන් නිසා පීඩාවටපත් පාචීන දීපවාසී මිනිස්සු රජ්ජුරුවන්ගේ අනුභවයට වෙන් කළ දඹවලට වස දැම්මා. කාදෙත්වා ජම්බුපක්කානෙ තත්තානෙ තත්තේව සෝමතෝ සේනාපතින් සංගබෝධින් බයෝ රජ්ජේ විසේචේ දමකෙඩි වෙළඳ වූ රජ්ජුරුව එතනම මැරී වැටුණා. එතකොට ගෝඨාභය කුමාරයා සංඝබෝධි සෙන්පතිතුමා ලංකා රාජ්‍ය අභිෂේක කෙරෙව්වා. රාජා සිරි සංඝබෝධි විසුතෝ පංචශීලවා අනුරාධපුරේ රග්ගං දුවේ වස්සානිකාරේ පංචශීලයෙන් යුක්තව ඒ ප්‍රසිද්ධ වූ ශ්‍රී සංඝබෝධි රජුරුවෝ අනුරාධපුරයේ දෙවර්ෂයක් රාජ්‍ය කළා. මහා විහාරේ කරේසි සලකක්කං මනෝරමං තදා දීපේ මනුස්සේසෝ ඤත්වා දුබ්බුට්ටපද්දතේ මහා විහාරයේ මනරං වූ දන්සේට්ටු බෙදන ගයක් කෙරෙව්වා. ඒ කාලයේ ලංකා වාසී ජනයා දැරි නියගයෙන් පීඩාවට පත්වී සිටන බව රජුරවන්ට දරගන්ට ලැබුණා. කරුණාය කම්පිත මනෝ මහතෝ පංගනේ සයං නිපජ්ජි භූමියං රාජාකත්වානංති නෙච්ඡයං කරුණාවෙන් කම්පා වූ සිතින් යුක්තව මහා සෑයේ මළුවට පැමිණි රජුරෝ මෙහෙම අදිෂ්ඨාන කරගෙන බිම වැතුරුණා. පවස්සෙත්වාන දේවේන ජලේ නොපලාවිතේමයි නහේව වුට්ටහිසාමි මරමානෝ පහංගෙද වැස්ස වැහැලා ඒ වැසිතියෙන් මං ඉල්පී යනකල් මෙතනින් නැගිටින්නේ නැහැ. එහෙම නැත්නම් මම මෙතන මැරිලා යනවා කියලා. ඒවන්නේ පන්නේ භූමින්ද දේවෝ පාවස්සිතාවද ලංකාදීපම් මේ සකල පිනයන්තෝ මහාමයං රජ්ජුරුව මෙහෙම වැතුරුනාට පස්සේ එකෙනෙහිම මුළු ලංකාවම පිනවමින් මහා වැසියද හැලුණා තථාපි නොට්ටාතිසෝ අපිලාපනතෝ ජලේ අවාරෙන්සු තතෝ මච්ඡා ජල නිග්ගමනාලියෝ ඒ වුණත් ජලයෙන් එල්පෙන්නේ නැති නිසා රජ්ජුරුව නැගිට්ටේ නැහැ. එතකොට ඇමතිවරු මළුවෙන් වතුර බසින මාර්ගයන් ආවරණය කළා. තතෝ ජලම්මේ පිලවං රාජා වුට්ටාසේ ධම්මිකෝ කරුණාය නොදේවං දීපේ දුපුටිකාපයං එතකොට ජලයෙන් එල්පී ගිය ධාර්මික සංඝබෝධි රජුරු නැගිට්ටා සත්වයන් වෙත පැතුරුණු කරුණාවෙන් යුක්ත වූ රජුරු මෙසේ ලක්දිව පුරා තිබුණු නියංසාය දුරු කළා චෝරා තහෙන් තහෙන් ජාතා ඉති සුත්වාන භූපතේ චෝරේ ආනාපයත්වාන රහසේන පලාපිය රටේ තැන් තැන් වල සොරු ඇති වෙලා ඉන්නවා කියලා දැනගත් රජුරෝ ඒ සොරුන්ට දඬුවම් නියම කරලා රහසේම වුන් නිදහස් කරවා පලා යන්නට සැලැස්සුවා ආනාපෙත්වාරස්සේන මහා මතානංසෝ කලබරං අග්ගේ උත්තසාසත්වා හනිතං චරුපද්දවං රජ්ජුරුව රහසේම අමුසොහනේ දැමූ මලසිරුරු ගෙන්වලා ගින්නෙන් පුච්චලා ඒවා දඬුවම් ලැබූ සොරුම් බවට පෙන්නලා සොරවදුරු නැති කළා ඒකෝ යක්කෝ එදා ගම්ම රත්තක්කෝ ඉති විස්සුතෝ කරෝති රත්තනක්කේ මනුසානන්තයෙන් තයන් රතු ඇස් ඇති යක්ෂයා නමින් ප්‍රසිද්ධ එක්තරා යක්ෂයෙක් මේ අනුරාධපුරයට ආවා. ඔහු ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙව්වා. අඤ්ඤමඤ්ඤම පෙක්කිත්වා බාසෙත්වා රතනේතං නරාමරන්තිතේ අක්කෝ සෝබක්කේති අයංසකෝ ඒ ඇස්රතු වේගයේ මිනිස්සු එකිනෙකාගේ ඇස් දෙක බලා ඔබේ ඇසුත් රතු වෙලා මගේ විතරක් ඔබේ ඇසුත් රතු වෙලා කිය කියා ඔවුන් බයටපත් වී මැරිලා යනවා එතකොට ඒ යක්ෂයා සැකක් නැතිවම ඒ මලමිනේ කාලා දානවා. රාජාං උපද්දවන්තේ සංසුත්වා සම්තත මානසෝ ඒකෝ පවාස ගම්බම්මියොත්වා tangupasati රජ්ජරුව මිනිසුන්ගේ උපද්‍රවය අහලා තති ගැනීමට පස් සිතින් යුක්තව එක් උපවාසකයක් තුල තනි වෙලා අෂ්ටාංග උපෝසතස සමාදන් වුණා. අපස්සෙත්වාන තං යක්ඛං නවුට්ටා මේති සෝසයි තස්ස සෝ ධම්මතේන අගායක්කෝ තදන්තිකං මං ඒ යක්ෂයාව නොදක මෙතනින් නැගිටින්නේ නැහැ කියලා වැතුරුණා රජ්ජුරුවන්ගේ ධර්ම තේජසින් ඒ යක්ෂයා එතනට ආවා. තේන කෝසීති පුට්ඨෝ චසෝ අහන්ති පවේදේ කස්මා පදං මේ භක්කේ සීමා කදයිති සෝ බ්‍රවේ රජ්ජුරුවෝතෝ කවරෙද්ද කියහුවා. දේවයිනේ මම රතු ඇස් ඇති යක්ෂයා කියලා පිළිතුරු දුන්නා. තෝ කුමක් නිසාද මගේ රටවැසියන්ව මෙසේ මේ විදියට කන්නේකේ මේට පස්සේ මගේ රටවැසියන්ව කන්ට එපා කියලා කිව්වා ඒකස්මින් මේ ජනපදේ නරේදේ තිසෝ බ්‍රවි නසක්කායිති උත්තේසෝ කමේනේ කන්ති අබ්‍රහි එහෙනම් එක ජනපදයකින් එක නරපිල්ල බැගින් ගානේ මට දෙන්න කියලා කිව්වා. එතකොට ඒ රජුරුව එහෙම කරන්න පුළුවන්කමක් නැහැ කියලා කිව්වා. ওই විදිහට ක්‍රමයෙන් අඩු කරලා එක නරපිල්ලක් අරගෙන යන්න කැමති වුණා. අඤ්ඤං නසක්කාදාතුම් මේ මංකාදිතේසෝ බ්‍රවී නසක්කායති තං යාචි ගාමේ ගාමේ බලංචසෝ එතකොට රජ්ජුරුව වෙන නරයෙක්ව දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් නර බිල්ලකට මාව කන්ට කියලා කිව්වා. අනේ දේවියනි මට ඔබ වහන්සේව කන්ට බෑ. එහෙමනම් ගමක් පාසා මං වෙනුවෙන් දොළපි දේන පූජාවක් කරවා දෙන්න කියලා ඉල්ලා සිටියා. සාදෝ තිවත්වා භූමින්දෝ දීපම් මේ සකලේ පිච ගාමත්වාරේ නිවේසෙත්වා බලෙන් තස්ස අදාපේ ඒක හොඳයි කියලා සංඝබෝධි රජුරුව කැමැති වෙලා ලංකාව පුරාම ගම් දොරකඩ ඔහු වෙනුවෙන් තනක් වෙන් කරවා එතන දොළ පෙදේනියක් දෙන්න සැලැස්සුවා. මහා සත්තේන තේනේවං සබ්බ භූතානුකම්පිනා මහා රෝග භයං ගතං දීපදීපේනනාසිතං සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇති මහා සත්ව වූ රජුරුවෝ ලංකාපුරා පැතිරී ගිය මහා බිහිසුණු රෝගය ඔය උපායෙන් නැති කර දැම්මා. සෝබණ්ඩකාරිකෝ රන්නෝ අමච්චෝ කොට බාබයෝ චෝරෝ හොත්ත උතරතෝ නගරං සමුපාගමේ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරික අමාත්‍ය තනතුර හෙබවූ ගෝඨාභය කුමාරයා රජ්ජුරුවන්ට විරුද්ධව කැරලිකාරයෙක් වෙලා අනුරාධපුරයට උතුරු පැත්තෙන් නගරයට ආවා. පරිස්සාවන මාදාය රාජා දක්ෂින ద్వාරතෝ පරහිංස මරෝචන්තෝ ඒකකෝව පලායසෝ අනුන්ට හිංසා කිරීමට රුචි නොවූ අපගේ සිරිසඟබෝ රජුරුවෝ පැම්පරන පෙරහන් කටත් අරගෙන දකුණු දොරටුවෙන් පිටත් වෙලා හුදකලාවේම පලා ගියා. පුටබත්තං ගහෙත්වාන ගච්ඡන්තෝ පුරිසෝ පතේ බත්ත භෝගය රාජානං නිබන්දිත පුනා පුනං ඒ මාර්ගයේම බත්මල කුත්‍රගෙන පුරුෂයෙක් යමින් සිටියා රජ්ජුරුවන්ටත් බත් අනුභව කරන්ට කියලා නැවත නැවතත් ආයාචනා කළා. ජලම් පරිස්සාවයත්වා පුඤ්ජත්වා නදයාලුකෝ තස්සේව නොකංකාතුං ඉදං වචනමබ්‍රවේ දයාව බලවත්ව තියෙන රජුරු පෙන් පෙරාගෙන ඔහු දුන් බත් අනුභව කළා. ඔහුට අනුග්‍රහ කරන්නට මේ වචනයත් පැවසුවා. සංගබෝධියං රාජගහත්වා මම බෝසිරං ගෝඨාභයස්ස දස්සේ බහුන්දස්ස තිතේ දනං පින්නත මමයි සංගබෝධි රජුරු ඔබ මගේ හිස අරගෙන ගෙයින් ගෝඨාභයට පෙන්වන්නට එතකොට ඔබට ගොඩාක් වස්තුව ලැබේවි නයච්චිසෝ තථාකාතුං තස්සත්තාය මහේපති නිසින්නෝ යේව අමරේ සෝසේ සම්පස්සාදිය එහෙම කරන්ට පුරුෂයා කැමති වුණේ නැහැ ඔහුට යහපත සලසන්ට රජුරෝ තමන්ගේ හිස බෙල්ලෙන් වෙන් කිරීමට දියෙන් ඉරක් ඇඳලා මාගේ හිස වෙන් වේවා කියලා අදිෂ්ඨාන කළා. වාඩි වේ සිටියදීම රජුරෝ ඔහුට හිස දීලා මරණයටපත් වුණා. ඔහු රජුරුවන්ගේ හිස ගෙනෙහින් ගෝඨාභයස්ස දස්සේ සිසෝතු වෙම්මෙත මානසෝ දත්වා තස්ස දනං රඤ්ඤෝ සක්කරං සාදුකාරේ අනුරාධපුරයේ ශේෂත් නංවා සිටි ගෝඨාභය රජුරවන්ට දැක්වුවා. ප්‍රතිගත් සිතින් යුත් රජුරව ඔහුට ධනය දීලා සිරිසංගපෝ රජුරවන්ගේ දේහයට රාජ්‍ය ගෞරව දක්වා ආදාහන කටයුතු සිදු කළා. ඉසුරුමුණ විහාරයෙන් දකුණට වෙන්ට ඔහුගේ නමින් විහාරයකුත් කෙරෙව්වා. එවං ගෝඨාභයෝ ඒසෝ මේඝවන්නාභයෝ තිච විස්සිතෝ තේරස සමා ලංකා රාජමකාරය ඔය විදියට ගෝඨාභය රජුරුව මේඝවන්නාභය නමින් ප්‍රසිද්ධ වෙලා 13 අවුරුද්දක් ලංකා රාජ්‍ය කළා මහාවත්තුංකාරයetva වත්තුද්වාරම්මේ මණ්ඩපං කාරයetva මණ්ඩයetva සෝපික්ඛු තත්ත සංගතෝ අට්ඨොත්තර සහස්සානේන සේදत्वा දිනේ දිනේ යාගු කජ්ජක බොජ්ජේ සාදෝයි විවිදේච සචීවරේ කප්පෙත්වා මහදානං පවත ඒක වේශ දිනානේවං නිබද්දං චස්සකාර මහා වාසලක් කරවා ඒ වාසල් දොරටුවේ මණ්ඩපයක් තනවා අලංකාර කෙරෙව්වා. ඒ භික්ෂු සංඝයා වහන්සේලාගෙන් 1008 නමක් වඩා හිදෙව්වා. දිනපතා කැඳ කැවිලි ප්‍රණීත ආහාර පාන ආදී විවිධ දෙයින් මනායුරෙන් පූජා පවත්වලා තුන් සිවුරු සහිතව මනාකොට පිළිගන්වලා මහා දම් පැවැත්තුවා. භික්ෂුන් වහන්සේලාට ලැබුම් තනවලා 21 දිනක් নিরතුරුව වාසය කෙරෙව්වා. මහා විහාරේ කාරේ සිසිලා මණ්ඩප මොත්තමං ලෝහපාසාද තම්බේච පරිවත්තියටාපේ මහා විහාරයේ උතුම් ශිලා මණ්ඩපයක් කෙරෙව්වා ලෝවා මහා ප්‍රාසාදයේ ස්තම්භයත් මාරු කරවලා තැබෙව්වා මහා බෝධිශිලාවේදෙන් උත්තර ద్వාර තෝරණං පතිට්ඨාපේසිතම්බේච චතුකන්නේ සචක්කකේ මහා බෝධියේ ශෛලමය වේදිකාවක් කෙරෙව්වා උතුරු දොරටුව තොරණ කෙරෙව්වා වේදිකාව ඇතුලේ වැලිමලුවේ සතර කොනේ ගල්ටම් සිටුවලා ඒ මත ධර්ම චක්‍රයන් කෙරෙව්වා. තිස්සෝ ශිලා පටිමායෝ තිසු ద్వාරේ සුකාරේ තපාපේ සිච පල්ලංකං දක්ඛිනම් මේ ශිලාමයං අනිත් තුන් දොරටුවේ ශෛලමය ප්‍රතිමා තුනක් කෙරෙව්වා. දකුණු පැත්තේ ශෛලමය ආසනයක් පිහිටෙව්වා. පදාන භූමින් කාරේසි මහා විහාර පච්චතෝ දීපම් මේ ජින්නකව සබ්බංච පටේ සංකරේ මහා විහාරයේ පිටුපසින් පදානකරයක් පිහිටෙව්වා ලංකාවේ දි රාජ්‍ය සියලු වෙහෙර විහාර අලුත් වැඩියා කළා තෝපාරාමේ තෝපකරං තේරම් බත්තලකේ තත ආරාමේ පමනේසෝ මව්වේ පටිසංකාරේ චසෝ තුපාරාමේ චෛත්‍යගරයත් අම්බස්තලේ චෛත්‍යගරයත් මූල මනසෝම විහාරයේ චෛත්‍යගරයත් අලුත් වැඩියා කෙරෙව්වා රූපාරාමේ මනසෝම මරිච වට්ටකේ දක්ඛිනෝහ විහාරේ චං උපෝසත කරානිච තුපාරාමයේ මූල මනසෝමා රාමයේ මිරස වැටියේ දක්ඛින විහාරයේ උපෝසතාකාරයන් කෙරෙව්වා මේඝ වන්නාභයෝ අංච නව විහාරමකාරේ විහාර මහ පූජායන් පෙන්ඩත්වා දීපවාසනං තින්ස බික්කු සහස්සනං චචේවර මදාසිච මහා වේසාක පෝදංච තදා එවං අකාරය මේක වන්නාබේ නමින් අලුත් විහාරයකුත් කෙරෙව්වා ඒ විහාර පූජා මහෝත්සවයේදී ලංකාවාසී භික්ෂූන්ට දම් පූජා කරලා තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට සිවුරු සයපකින් ලබා දුන්නා. ඒ වගේම මහා වෙසක් පූජාවක් කෙරෙව්වා. අනුවස්සංච සංගස්ස චචීවර මදාපේ පාපකානං නිග්ගයන සෝදෙන්තෝ සාසනන්තසෝ අවුරුදු පතා සංඝයා වහන්සේට සිවුරු සයපැකින් පූජා කළා. පාපී මතගත් භික්ෂූන්ට නිග්‍රහ කරලා බුද්ධ ශාසනය පිරිසිදු කිරීම පිණිස වේතුල්ල වාදිනෝ බික්ඛු අභයගිරි නිවාසිනෝ ගාහයත්වා සට්ටි මත්තේ ජන ශාසන කණ්ඨකේ කත්වාන නිකාන්තේ සම්පරතිරේකි පාපේ තත්ත කිත්තස්ස තේරස්ස නිසිතෝ විකුචෝලිකෝ ශාසනයට මහත් අර්බුදයක් වූ අබේගිරි වාසී වෛතුල්‍ය මත පවසන භික්ෂූන් සැටනමක් අල්ලාගෙන ඔවුන්ගේ ශරීරවල ලකුණු තබා නිග්‍රහ කරවා රටින් පිටුවහල් කළා. එසේ පිටුවහල් කළ තෙර නමකගේ ආශ්‍රයයටපත් වූ සොලේ භික්ෂුවක් සිටියා. සංගමිතෝති නාමේන භූත විජ්ජාදිකෝ විදෝ මහා විහාරේ භික්ඛූණං කුජ්ජිත්වා නේදාගමා සංඝ මිත්‍ර නැවතී භික්ෂුව යంత్ర මන්ත්‍රාදී භූත විද්‍යාවේ ඊටාම දක්ෂ කෙනෙක්. තමන්ව රටින් පිටුවහල් කළේ මහා විහාර භික්ෂූන්ගේ උසිගන්වීමෙන් කියලා අර තෙරුන්ගෙන් ඇසීම නිසා මහා විහාර භික්ෂූන් කෙරෙහි වෛර බැඳගෙන මේ අනුරාධපුරයට සංඝමිත්‍ර සොලේ භික්ෂුව ආවා. තෝපාරාමේ සම්නිපාතං පවිසිත්වා සංඝතෝ සංඝපාලස්ස පරිවේන වාසිතේ රස්ස තත්තසෝ ශීලාදී සංවරයන් තොර වූ සංඝ මිත්‍ර භික්ෂුව තෝපාරාමේ රැස්වුම් සංඝයා අතරට ඇවිත් සිටියා එතන ඒ පිරිවෙන් වාසී සංඝපාල නමින් මහතෙරුන් වහන්සේ නමක් වැඩ සිටියා. ගෝඨාභයස්ස තේරස්ස මාතුලස්ස රාජිනෝ අඤ්ඤෝ නාමේලපතෝ වචනං පටිපාහිය උන්වහන්සේ ගෝඨාභය යන පැරණි නම ඇති මේඝ වර්ණාභය රජුරුවන්ගේ මාමා කෙනෙක් වෙනවා. තමන්ගේ ඥාතිකම නිසා රජ්ජරුවන්ට දරුව ගෝඨාභය කියලා මහතෙරුන් වහන්සේ අමතනවා. එතකොට එතනට පැනලා සංඝ මිත්‍ර භික්ෂුව හා හා ස්වාමීනි අපගේ රජ්ජරුවන් වහන්සේට ඔය ආකාරයට පැරණි නමෙන් අමතන්ට එපා කියලා වැළක්ුවා. රඤ්ඤෝ කුලූපගෝ සිරාගා තස්මෙන් පසේදිය යත පුත්තං යත තෙසං මහසනං කනෙත්තකං අපේසිතස්ස බික්කුස්ස සෝ සංගන්නේ ဒ ුතියකං උපනන්දේ තස්මෙන් බික්කුස්මෙන් ජත තිස්සෝ කුමාරකෝ මේ ක්‍රමෙන් සංග්‍රමිත භික්ෂුව රජ්ජුරුවන් සමග ඊතා කුළුපක කෙනෙක් බවට පත් වුණා. ඔහු කෙරෙහි පැහැදුණු රජ්ජුරුව තමන්ගේ වැඩිමහලු පුත්‍රයා වන ජෙටතිස කුමාරයාටත් බාල පුත්‍රයා වන මහසේන කුමාරයාටත් ශබ්ද ශාස්ත්‍රය උගන්වන්නට සංගමිත්‍ර භික්ෂුවට බාර දුන්නා. එතකොට ඒ භික්ෂුව දෙවෙනි පුත් මහසෙන් කුමාරයාව තමාට අවනත කරගත්තා. නමුත් ඒ සංඝමිත්‍ර භික්ෂුව ජෙට්ඨතිස්ස කුමාරයාට කළ නොමනා ක්‍රියාවක් නිසා ජෙට්ඨතිස්ස කුමාරයා සංඝමිත්‍ර භික්ෂුව ගැන වෛර බැඳගත්තා. පිතුනෝ අච්චයේන ජෙට්ඨතිස්සෝ රාජා අහෝසිසෝ පිතු ශරීර සක්කාරේ නිගන්තුම් නිච්චමානකේ සිය පියාණන් වූ මේඝ වර්ණාභේ රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ජෙට්ඨතිස්ස කුමාරයා රජ බවට පත් වුණා. පිය රජුරුවන්ගේ ආදාහන පෙරහැර ඉදිරියෙන් ජෙට්ඨතිස්ස කුමාරයා යනවාට විරුද්ධ වූ ඇමතිවරු සිටියා. දොට්ටා මච්චේ නිග්ගයේ තුන් සයන් නෙකම්ම භූපතේ කනිට්ටම් පුරතෝ කତ୍වා පිතුකායන් අනන්තරං දුෂ්ට ඇමතිවරුන්ට දඬුවම් දෙන්න ඕන කියලා රජුරෝ තමන්ම නික්මිලා බාලසොයරුවන මහසෙන් කුමාරයා පෙරටු කරගෙන පියාගේ දේහය රැගත් පෙරහැර පිටත් කරවා තතෝ අමච්චේ කତ୍වාන සයං ඔත්වාන පච්චතෝ කනිට්ඨේ පිතුකායේ ච නික්කන්තේ තදනන්තරං ద్వාරං සංවරිත්වාන දුත්තමච්චේනගාතිය සූලේ අපේ සිපිතුනෝ චිතකාය සමන්තතෝ නැගෙනහිරත් බටහිරත් දොරටු දෙකම වස්සවලා දුෂ්ට ඇමතිවරුන්ව මරවලා පිය රජුරුවන්ගේ චිතකයේ වටේට උල්ගස්වලා උල මත හින්දෙව්වා තේනස්ස කම්මුනා නාමං කක්කලෝපපදං අවෝ සංගමිතෝ තිසෝ බිකු බීතෝ තස්මාන රාදපා ඒ දරුණු ක්‍රියාව හේතුවෙන් ජෙට්ඨතිස්ස රජතුමාගේ නමට කරකසන් යන පදේ එකතු වුණා. ඒ රජුරුවන් ගැන සංගමිත්‍ර බිත්ව හොතටම බය වුණා. තස්සාබිසේක සමකාලං මහසේනේන මන්තිය තස්සාබිසේකං පෙක්කන්තෝ පරතීරං ගතෝ ඉති ජෙට්ඨතිස්ස රජුරුවන්ගේ අභිෂේක කටයුතු කරන කාලයේ රජුරුවෝ මං ගැන තරහින් ඉන්නවා ඒ නිසා මට වාසය කරන්න අපහසුයි කුමාරයාණනි ඔබ රජ වූ කාලයේදී අභිෂේක ද්‍රව්‍යයත් අරගෙන මං එනවා කියා මහසෙන් කුමාරයා සමග හොර රහසේම කතා කරගෙන මහසෙන් කුමාරයාගේ අභිෂේකයේ බලාපොරොත්තුෙන් මෙහෙන් දකුණු ඉන්දියාවට ගියා. පිතරාසෝ විප්පකතං ලෝහපාසාද මුත්තමං කෝටි දනං අග්ගන කංකාරේස සත් බොමකං ජෙට්ඨතිස්ස රජුරෝ තමන්ගේ පිය රජුරවන්ට සම්පූර්ණ කරගන්නට බැරි වූ උතුම් ලෝවා මහා ප්‍රාසාදය කෝටියක් ධනෙ වේදම් කරලා සත් මහල් කොට කෙරෙව්වා සත්ති සත සහස්සග්ගං පෝජයත්වා මනෙන්තයන් කාරසිජට තිස්සෝසෝ තං මනේ පාසාදනාමකං කහවණු 60 ලක්ෂයක් වටිනා මාණික්යක් ලෝවා මහා ප්‍රාසාදයට පූජා කළ ජෙටතිස්ස රජුරුව මණික් ප්‍රාසාදයේ නමින් ප්‍රාසාදයක් කෙරෙව්වා මනේ දුවේ මහග්ගේච මහතෝපේ අපූජේ මහා බෝධිගරේ තේනේ තෝරණානෙච කාරේ මහානීය වූ මාණික්‍ය දෙකක් මහා සෑයට පූජා කළා මහා බෝධිගරයේ තොරන් තුනක් කෙරෙව්වා කාරයත්වා විහාරං සෝපාචේන තිස්ස පම්බතං පංච වාසේසු සංගස්ස අදාවේ පුතු වේපතේ ජෙටතිස්ස රජුරෝ පාචේන තිස්ස පර්වතයේ විහාරයක් කරවා පංච ආවාසවල වැඩ ඉන්නා සංඝයා වහන්සේට පූජා කළා දේවානම් පියතිස්සේන සෝපතිට්ඨා පිතං පුරා රූපාරාමේ උරුසිලා පටිමංචාරු දස්සනං දේවානම් පියතිස්ස රජුරු ඉස්සර පිහිටුවාපු රූපාරාමේ ඊ타ම සෝභා සම්පන්න වූ මහා සෛලමය පිළිම වහන්සේ නෙත්වාන තූපරා මම්මා ජටතිස්සෝ මහේපතේ පතිට්ඨාපේසියාරාමේ පාචේන තිස්ස පබ්බතේ ජටතිස්ස රජුරෝ තූපාරාමයෙන් බැහැර කරවාගෙන පාචේන තිස්ස පබ්බත ආරාමේ පිහිටෙව්වා කාලමත්තික වාපින්සෝ අදාචේතිය පබ්බතේ විහාරපාසාද මං මහාවේසාකමේවච රජ්ජුරුවෝ කළු මැටි වැව සෑගිරියට පූජා කළා විහාරපාසාදයේ පූජා කරලා මහා වෙසක් උත්සවයකුත් කତ୍වා තින්ස සහස්සස්ස සංගස්සාදාච චේවරං ආලම්බ ගාමවා පින්සෝ ජෙටතිස්සෝ අකාරේ තිස් දහසක් සංඝයාට සිවුරු සයබැගින් පූජා කළා. ඒ ජෙටතිස්ස රජුරුව අලඹගම වවත් කෙරෙව්වා. ඒවං සෝ විවිධං පුඤ්ඤං පාසාද කරනාදිකං කරෝතෝ දස වස්සානි රාජා රජමකාර මේ විදියට ජෙටතිස්ස රජුරුව ප්‍රසාදය ඇති වෙන විට විවිධ පින්කම් කරවමින් දස වර්ෂයක් රාජ්‍ය පාලනය කළා නිති භවවිද පුඤ්ඤ හේතු බෝතා නරපතිනා බහුපාපේතු චාතේ මధుරමිව විශේෂ මිස්සමන්නම් සුජන මනෝ බජතේන තං කදාපේ මේ රජකම කියන්නේ නොඑක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේම බොහෝ පව් කරගන්ටත් හේතු වන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තනත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුය. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ තයෝ දස රාජකෝ නාම චත්තින් සතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයක් සංවේගයක් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි රජවරු 13 දෙනෙකුගේ පාලනය නම් වූ 36 වෙනි පරිච්ඡේදයයි